සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම කියන මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ ධර්මදේශනාවේ මාතෘකාව හැටියට දායක පින්නතුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ ධම්මපදයේ අත්ත වර්ගයේ සඳහන් වෙන ගාථා ධර්මයක් අත්ත දත්තං පරත්තේන බහුනා පිනහාපේ අත්ත දත්ත මභිඤ්ඤාය සදත්ත පසුතෝසිය මේ ගාථා ධර්මයෙන් පැහැදිලි කෙරෙන ආත්මාර්ථය පරාර්ථය කුමක්ද කියලා පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටිය මේ ගාථා ධර්මය බැලූ බැල්මට තරමක් වෙනස් වගේ පෙනෙන ගාථා ධර්මයක් ඒ කුමක් නිසාද සාමාන්‍ය ලෝකයේහි බොහෝ විට අපට අහන්නට ලැබෙන්නේ ආත්මාර්ථකාමී වෙන්නට එපා පරාර්ථකාමීව කටයුතු කරන්න කියලා. නමුත් මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ අපට යෝජනා කරනවා අත්ත දත්තං පරත්තේන බහුනාපින හාපේ. කොයිතරම් ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්මාර්ථය නැති කරගන්නට එපා විනාශ කරගන්නට එපා එතකොට බැලූ බැල්මටම සාමාන්‍ය සමාජයේ පෙනෙන නිතර ඇහෙන කතාවට වඩා හාත්පසින් වෙනස් කතාවක් වගේ මේ කතාව පෙනෙනවා. ඒ මොකද සාමාන්‍ය ලෝකයේ ආත්මාර්ථකාමී බව ඊටාම පහත් ගුණාංගයක් හැටියට තමයි වර්තමානයේ අවධානයට ලක් වෙන්නේ. ආත්මාර්ථකාමී පුද්ගලයා අනිත් අය ගැන නොසිතන අනිත් අයගේ යහපත ගැන නොතකන තමන් ගැන පමණක් බලන තමන්ගේ ලාභය සුවය පහසුව රුචිකත්වය සම්පූර්ණ කරගන්නට ඕනෑම දෙයක් බැහැර කරන ඒ කියන්නේ තමන්ගේ බිරිඳ සැමියා දරුවන් අම්මා තාත්තා ඥාතීන් තමන්ගේ මිත්‍රයින් ගම රට ලෝකය ඒ සියල්ල පසෙකට දමන එක්තරා පටු ආකල්පයක් ඇති පුද්ගලයෙක් හැටියට තමයි වර්තමානයේ ආත්මාර්ථකාමී කියන වචනය හඳුනාගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා මේ ගාථා ධර්මයේ දෙවන අර්ධයෙන් පැහැදිලි කරනවා අත්ත දත්ත මභිඥාය සදත්ත පසුතෝසිය. ඒ ආත්මාර්ථය කියන්නේ කුමක්ද කියලා හරියට දැනගෙන අන්නේ සත් අර්ථය සඳහා උත්සාහවත් වෙන්න ක්‍රියාත්මක වෙන්න. එතකොට ගාථාවේ පළමු කොටසින් දක්වන්නේ කොයිතරම් ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්මාර්ථය නැති කරගන්නට එපා. ගාථාවේ දෙවන අර්ධයෙන් පැහැදිලි කරනවා. නමුත් ආත්මාර්ථය කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් අරගෙන අන්නේ සත් අර්ථය සඳහා උනන්දු වෙන්නට කියන බව. එතකොට වර්තමාන සමාජයේ ආත්මාර්ථකාමී බව ඊටාම පහත් දෙයක් හැටියට පහත් ගුණාංගයක් හැටියට හඳුනාගෙන තිබුණට බුදුදහමේ ආත්ම අර්ථය ඊටාම උසස් ගුණයක් හැටියට වර්ණනා කරනවා. ඒකට හේතුව තමයි වර්තමාන සමාජයේ ආත්මාර්ථකාමී බව කියලා හඳුනාගෙන තියෙන කාරණය සහ බුදුදහමේ ආත්මාර්ථකාමී බව කියන කාරණය ආත්පසින් වෙනස් වූ කාරණා දෙකක්. ආත්ම අර්ථකාමී බව කියලා කියන්නේ තමන්ගේ යහපත અભිවෘද්ධිය කැමති වෙන බව. නමුත් වර්තමානයේ ආත්මාර්ථකාමී කියන්නේ අපි අර මුලින් සඳහන් කළා වගේ තමන්ගේ ලාභය, තමන්ගේ සුවය, පහසුව, තමන්ගේ රුචිකත්වය සම්පාදනය කරගන්නට තමන් අපේක්ෂා කරන තමන් බලාපොරොත්තු වෙන දේ ලං කරගන්නට ඕනෑම දෙයක් පාවා දෙන, බැහැර කරන තමන්ගේ රුචිකත්වය ගැන පමණක් සැලකිලිමත් වෙන විදිහේ බොහොම ප්‍රාථමික සංකල්පයක් තමයි වර්තමානයේ හඳුනාගෙන තියෙන්නේ. මේ පටලවිල්ල ඇති වෙලා තියෙන පින්නතුනේ එකම වචනේ පාවිච්චි කළාට ඒ කියන්නේ ආත්මාර්ථකාමී කියන එකම වචනේ පාවිච්චි කළාට මේ අවස්ථා දෙකෙන් ඒ කියන්නේ බුදුදහමේ කියවෙන ආත්මාර්ථකාමී බව සහ මේ වර්තමාන සමාජයේ ආත්මාර්ථකාමියා හැටියට හඳුන්වන මේ අවස්ථා දෙක පැහැදිලිවම මානසික තත්ත්වයන් දෙකක්. නමුත් මේ මානසික තත්ත්වයන් දෙක සඳහාම එකම වචනය පාවිච්චි කරන්නට පෙළඹීම නිසා තමයි මේ පටලැවිල්ල ඇති වෙලා තියෙන්නේ. ඉතින් කලින් කලට අපිට පෙනෙනවා සමාජයේ මේ විදිහට වචනවල අර්ථ භාවිතයත් සමග පරිවර්තනය වෙන ආකාරය. උදාහරණයක් හැටියට ගත්තොත් සුඟ කියන වචනේ තේරුම ටිකක් කියන එකයි. එතකොට සයන්නට හයන්න ආදේශ වෙලා ඒක හුඟ හැටියට සුඟ හුඟ කියන ඒ වචන දෙකේම අර්ථය එකයි. නමුත් අතීත කාලේ සුඟ කියන වචනේ ටිකක් කියන අදහස දෙන්න පාවිච්චි කළාට අද ඒ සයන්නට හයන්න ආදේශ වෙලා ඒ වචනේම විවහාර කරන හුඟක් කියලා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ගොඩක් වැඩි ප්‍රමාණයක් කියන එක. අන්න ඒ වගේ භාවිතයත් එක්කලා කලින් කලට අර්ථ වල යම් යම් වෙනස්කම් ඇති වෙන බව අපට පේනවා. ඊළඟට නිබ්බින්දති කියන වචනය දහම් පොතපතවල පවා සඳහන් කරලා තියෙන්නේ කලකිරේ කියලා. නමුත් වර්තමානයේ කලකිරේ කියලා කිව්වහම එක්තරා නොරොස්සන මානසික තත්ත්වයක්. එහෙම නැත්නම් දේශමූලික මානසික තත්ත්වයක් වගේ තමයි ඒක සමාජගත වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ සමහර වචන කලින් කාලයාගේ ඇවෑමෙන් සමාජය තුළ වෙනස් වෙනස් ආකාරයට එහි අර්ථ විග්‍රහයන් සමාජගත වෙනවා. අන්න ඒ විදිහට හුඟක් වෙනස්ව අර්ථ විග්‍රහ කරන වචනයක් තමයි මේ ආත්මාර්ථකාමී බව කියන එක. ତර බුදුරජාණන් වහන්සේ මේ ධහම තුල ආත්ම අර්ථකාමී බව කියලා කියන්නේ ඊටාම පුළුල් පරමාර්ථයක් ඇතිව වර්තමානයේ ආත්මාර්ථකාමී කියන්නේ සැබවින්ම ආත්මලාභකාමයේ පිළිබඳ. ඒකට සුදුසු වචනේ ආත්ම අර්ථකාමී බව කියන එක නෙමෙයි ආත්මලාභකාමී බව. ඒ කියන්නේ තමන්ගේ ලාභය, තමන්ගේ පහසුව, තමන් අපේක්ෂා කරන දේ දිනා ගන්නට, ලං කර ගන්නට අනිත් සියල්ල පැත්තකට දාලා අනුන්ට මොනවා වුණත් කමක් නැහැ මගේ වැඩේ කෙරෙන්නට ඕන කියන විදිහේ ආකල්පයකට තමයි අද ආත්මාර්ථකාමී කියන්නේ. ඉතින් සැබවින් මෙතන අර්ථකාමීත්වයක් නෙමෙයි ලාභකාමී බවක් තමයි එහි පවතින්නේ. ඒ නිසා ඒ ලාභකාමය වෙනම එකක් අර්ථකාමී බව වෙනම එකක්. ලාභය කැමති වුණු පමණට ලාභ ලැබුණු පමණට හැම විටම සෑම ලාභයක්ම අර්ථය පිණිස පවතින්නේ නැහැ. යහපත පිණිස පවතින්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දේවදත්ත හාමුදුරුව අපේක්ෂා කරපු බොහෝ ලාභයන් උන්වහන්සේ ලං කරගත්තා. පරිවාර සම්පත්තිය ඊළඟට රාජරාජ මහා මාත්‍යාදීන්ගේ අනුග්‍රහය ධනය බලය ඒ හැම දෙයක්ම ලං කරගත්තා වුණාට උන්වහන්සේටවත් අන් අයටවත් ඒවයින් යහපතක් උනේ නැහැ අර්ථයක් උනේ නැහැ එතකොට සමාජය තුල අපට පේනවා ලාභය කැමති වෙච්ච පමණට ලාභය ලං කරගත්තු පමණට ඒ සෑම ලාභයක්ම යහපත පිණිස හේතු වෙන්නේ නැහැ. බොහෝ විට අනර්ථය පිණිස හේතු වෙනවා. එහෙනම් අපිට වැදගත් වෙන්නේ අපිට ලාභ ලැබෙනවද පාඩු සිද්ධ වෙනවද කියන එක නෙමෙයි ඒ ඒ ලැබෙන අවස්ථාව අර්ථවත්ව පාවිච්චි කරන්න පුළුවන්ද දැන් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතේ තමන්ට සිද්ධ වෙච්ච අලාභ පාඩු ඒ වගේම සාංශාරික අකුසල කර්ම විපාක වශයෙන් දුක් විඳින්නට සිදුණු අවස්ථා ඒ හැම එකක්ම අර්ථය පිණිස යොදාගෙන තියෙනවා. උදාහරණයක් ඇටියට ගත්තහම තථාගතයන් වහන්සේට ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයාට වසර 6ක් දුෂ්කර ක්‍රියා කරන්නට සිද්ධ වුණා. ඒ කොමත් නිසාද පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේට කරපු නිග්‍රහයක ඒ අකුසල කර්මෙහි විපාකයක් ඇටියට. ඒතර වෙනත් බුදුවරු සතියක් මාසයක් මාස කිහිපයක් දුෂ්කර ක්‍රියා කරලා බුද්ධත්වයටපත් වෙනකොට අපේ ගෞතම බෝසතාණන් වහන්සේට අවුරුදු 6ක්ම ඒ පීඩාවන් විඳින්නට සිද්ධ වුණේ අකුසල කර්ම විපාකය විඳීමක් හැටියට. නමුත් ඒ ඒ කටුක අත්දැකීමෙන් ඒ Taman සසරේ සිද්ධ කරගත්තු අකුසල කර්මයක් විපාක දෙනවා කියන එක හොඳක් නෙමෙයි. ඒ පීඩාවක් ඇති කරන. නමුත් ඒ පීඩාකාරී කර්කශ අත්දැකීම තථාගතයන් වහන්සේ අර්ථවත් විදිහට පරිහරණය කළා. Tamanටත් ලෝකයටත් යහපතක් කරන්නට පුළුවන් විදිහට එදා ಭಾರತೀಯ සමාජයේ තිබුණු සියලුම අන්තවාදී ව්‍රත ක්‍රම උන්වහන්සේ කාල පරිච්ඡේදය තුල අධ්‍යයනය කළා, පරේක්ෂණය කළා, නියලුණ නියලිලා අවසානයේ ඒ තුලින් උන්වහන්සේ විශාරද භාවයටපත් වුණා. මේ අත්තකිලමතාන යෝගයෙන් නිවන් දකින්න බෑ. මේකෙන් විමුක්තිය සාක්ෂාත් කරන්න බෑ. යම් කිසි කෙනෙක් කියනවා නම් ඒන් පුළුවන් කියලා ඒක සහේතුකව උන්වහන්සේ තහවුරු කරලා පෙන්නවා එහෙම කරන්නට බැරි බව. එතකොට ඒ සඳහා උන්වහන්සේ අර කරකශ අත්දැකීම තමයි යොදාගත්තේ. ඒ නිසා සැබෑ අර්ථය කුමක්ද කියලා තේරුම් ගත්තාම යම්කිසි කෙනෙකුට තමන්ට ලැබෙන්නේ ලාභයක්ද පාඩුවක්ද එහෙම නැත්නම් යසසද අයසද ප්‍රශංසාද නින්දාද සැපද දුකද කියන මේ අෂ්ටලෝක ධර්මයෙන් තමන් කැමති දේ ලැබෙනවද අකමැති දේ ලැබෙනවද කියන එක නෙවෙයි වඩා වැදගත් වෙන්නේ එය අර්ථවත්ව පරිහරණය කරන්න පුළුවන්ද එහෙම නැත්නම් යහපතක් වෙන විදිහට ඒකට ප්‍රතිචාර දක්වන්න පුළුවන්ද කියන එක තමයි වඩා වැදගත් කාරණේ. දැන් බුදුරජාණන් වහන්සේ ලෝක ධම්ම සූත්‍රයේදී පැහැදිලි කරනවා මහණෙනි ලාභාලාභ යසායස ප්‍රශංසා නින්දා සැප දුක කියන මේ காரணා අට ඥානවන්තයාටත් අත්විඳින්නට සිද්ධ වෙනවා අඥාන පුද්ගලයාටත් අත්විඳින්න සිද්ධ වෙනවා. ඒතර මේ දෙදෙනාගේ වෙනස මොකක්ද එහෙනම් දෙදෙනාටම මේ එකම ලෝක ධර්මයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නම් දෙදෙනාගේ තියෙන විශේෂත්වය මොකක්ද වෙනස මොකක්ද? එතනදී භික්ෂුන් වහන්සේලා ආරාධනා කරනවා ස්වාමිනී තථාගතයන් වහන්සේම අපට ඒ කාරණේ පැහැදිලි කරලා දෙන්න. එතනදී බුදුරජාණන් වහන්සේ දක්වනවා මහණෙනි අනුවන පුද්ගලයාට මේ අෂ්ටලෝක ධර්මය අපට දෙකට බෙදන්න පුළුවන් ලාභ යස ප්‍රශංසා සැප කියන හතර අපි කොයි කවුරුත් ප්‍රිය කරන සුවදායක අත්දැකීම්. අලාභ අයස නිന്ദා දුක කියන කාරණා හතර ප්‍රතඥ සත්වයා ප්‍රතික්ෂේප කරන අටුක අත්දැකීම්. දැන් අපි කැමති වුණත් අකමැති වුණත් මේ යුගල දෙකම අපට අත්විඳින්න සිද්ධ වෙනවා. මොකද ලෝකය තුල මේවා පවතින්නේ යුගල වශයෙන්. ලාභය අලාභයට සාපේක්ෂව, සැපය දුකට සාපේක්ෂව මේ විදිහට ද්වේනිශ්චිතව තමයි මේ ලෝක ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඥානවන්ත පුද්ගලයාට වගේම අනුවන පුද්ගලයාටත් අනුවන පුද්ගලයාට වගේම ඥානවන්ත පුද්ගලයාටත් මේවාට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒතර බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන අඥාන පුද්ගලයා මේ අෂ්ටලෝක ධර්මයේ Taman කැමති සුවදායක අත්දැකීම් ටික ලැබෙනකොට ඒවෙන් උද්දාමයටපත් වෙලා ඒවෙන් මොසපත් වෙලා ඒවයින් තමනුත් විනාශ වෙමින් ඒ කියන්නේ කෙලෙස් මතු කරගෙන හැඟීම් බර වෙලා තෘෂ්ණා භරිත වෙලා අවිද්‍යාව අඥානකම මතු කරගෙන Tamanටත් අනුන්ටත් අවඩක් සිද්ධ වෙන හැටියට සමහරට මෙලවට පමණක් නෙවෙයි පරලොවටත් දුගතිය ලං කර දෙන විදිහට අකුසල් කරගන්නට ඒ සුවදායක අත්දැකීම් පරිහරණය කරනවා. ඒක තමයි අඥාන පුද්ගලයා ඒවට ප්‍රතිචාර දක්වන විදිහ. ඊළඟට ඔහුට අලාභ අයස නිന്ദා දුක කියන මේ කාරණා මතුවෙනකොටත් ඒ තැනැත්තා බොහෝ කොට ඒවාට වැරදි විදිහට ප්‍රතිචාර දක්වනවා මේ පීඩාව ඇති වුණ අසවලුන් නිසායි අසවලුන් නිසායි කියලා ඒක අනුන්මත පටවන්නට වෑයම් කරනවා එහි හේතු ප්‍රත්‍ය හොයලා ඒක අඩු කරගන්න වෙනස් කරගන්න වෑයම් කරනවා වෙනුවට ඒවෙන් අඥානකම එහෙම නැත්නම් මෝහය වැඩි දියුණු කරගෙන විවිධ අරගල ඇති කරගන්නට තමන්ටත් අනුන්ටත් අයහපතක් සිද්ධ කරන්නට ඒ අවස්ථාව පරිහරණය කරනවා. එතකොට අනුවන පුද්ගලයා අෂ්ටලෝක ධර්මයෙන් ප්‍රියමනාප අධ්‍යක්ීම් ටික, ඒ කියන්නේ ලාභයන්, ප්‍රතිලාභයන් ලැබුණා වුණත් ඒකෙනොත් අවඩක් කරගන්නට පෙළඹෙනවා දුක පීඩාව වැනි අර කටුක අත්දැකීම් ලැබුණත් ඒකත් අවඩ පිණිසම පරිහරණය කරනවා නමුත් ඥානවන්ත පුද්ගලයා ලාභ යස ප්‍රශංසා සැප කියන මේ කරුණු මේ Taman ප්‍රියමනාප ආස්වාදනීය කාරණා ලැබෙනකොට ඒවයින් මුසපත් වෙන්නේ නැතිව සසර ගමනේ කරන ලද කුසල විපාකයක් හැටියටත් මේ ජීවිතයේ සිහි බුද්ධියෙන් අවස්ථාවෝචිතව කරුණු දැනගෙන වීරයෙන් නුවණින් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් හැටියටත් තමයි Tamanට මේවා ලැබිලා තියෙන්නේ. ඒ නිසා එය අවැඩ පිණිස නෙමේ Tamanගේ අනුන්ගේ යහපත පිණිස පරිහරණය කළ යුතුයි කියන බව දැනගෙන ඒ ප්‍රතිලාභයන් ආත්මාර්ථය පරාර්ථය උදෙසා යොදා ගන්නවා. අර අලාභ අයස නිന്ദා දුක කියන මේ කාරණා මතුවෙනකොටත් ඒවයින් කම්පණයටපත් වෙලා වික්ෂිප්ත වෙලා අනුන්ට චෝදනා කරමින් අනුන්ට නිඳා කරමින් ක්‍රියා කරනව වෙනුවට මේ தત્ත්වය උද්ගත වුනේ කවර හේතු ප්‍රත්‍යයෙන්ද කියලා සොයා බලලා ඒවා අවම කරගන්නට වෙනස් කරගන්නට ඒතනත්තා සිහියෙන් නුවණින් වීරෙන් ක්‍රියාත්මක. එතකොට ඒ අවස්ථාවේදීත් ඔහුට සිද්ධ වෙන්නේ ලාභයක්මයි යහපතක්මයි. අන්න ඒ විදිහට ඥානවන්ත පුද්ගලයා අර ප්‍රතිලාභ ලැබෙනකොටත් ඒ වගේම දුක පීඩාව බාධක මතු වෙනකොටත් මේ අවස්ථා දෙකම Tamanගෙත් අනුන්ගෙත් අර්ථය පිණිස යහපත පිණිස පරිහරණය කරන්න සමත් වෙනවා. ඉතින් ඒ නිසා ආත්ම ලාභකාමී බව අනෙකක් ආත්ම අර්ථකාමී බව අනෙකක්. ආත්මලාභය ඒ කියන්නේ Tamanට මේ මේ දේවල් ලැබෙන්නට ඕන කියන විවිධ බලාපොරොත්තු රුචිකත්වයන් ප්‍රාර්ථනාවන් අපේක්ෂාවන් තියාගෙන ඒවා ලං කරගෙන ඉන්ද්‍රිය පිනවන්නට කැමති වෙච්ච පමණට ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් පාවා දෙන්නට කැමති වෙච්ච පමණට Tamanට යහපතක් වෙන්නේ නැහැ. එහෙමනම් ආත්මලාභය ආත්ම අර්ථය පිණිස හෝ අනර්ථය පිණිස හේතු වෙන්නට පුළුවන්. එනිසා විශේෂයෙන් මෙහිදී බුදුදහමේ පැහැදිලි කරන ආත්ම අර්ථය කියන්නේ කුමක්ද කියලා මනවින් තේරුම් ගන්න ඕනේ. එනිසා තමයි තථාගතයන් වහන්සේ මේ ගාථාවේ දෙවන අර්ධයෙන් පැහැදිලි කරන්නේ අත්ත දත්ත මභිඤ්ඤාය සදත්ත පසුතෝසිය. ඒ ආත්ම අර්ථය කුමක්ද කියලා හරියට දැනගෙන අන්න ඒ සත් අර්ථය සඳහායි අපි උත්සාහවත් විය යුත්තේ. එමනම් කුමක්ද ආත්ම අර්ථය කියන්නේ? වෙන තුනේ ජීවිතයක යම් යම් වටිනාකම් තියෙන්නට පුළුවන්. ඒ වටිනාකම් අතර අපට උත්සාහ කරලා සිහිනුවන යොදවලා තමයි ජීවිතයේ අර්ථය හඳුනාගත යුත්තේ. උදාහරණයක් හැටියට ගත්තොත් නේත්‍ර දෘෂ්ටිය નિවරදි කරගන්නට අපි කණ්ණාඩියක් උපැස් විවලක් පළදිනවයි කියලා. එතකොට දැන් මේකේ රාමුව අපට ඕන නම් රත්තරණින් හදන්න පුළුවන්, රිදියෙන් හදන්න පුළුවන්, මැණික් ඔබ්බලා හදන්න පුළුවන්, රන් ආලේප කරලා හදන්න පුළුවන්, කැටයම් කරලා හදන්න පුළුවන්. එහි වීදුරුවත් අපට විවිධ විදිහෙන් අලංකාර කරලා, හැඩ කරලා, විචිත්‍ර කරලා හදන්න පුළුවන්. එතකොට දැන් මේ උපැස්සුවලට එහෙම නැත්නම් මේ අස්කන්නාඩියට යම්කිසි වටිනාකමක් එකතු වෙනවා. හැබැයි කොච්චර වටිනාකමකින් යුක්ත වුණත් ඒක ඇසේ පැලඳුවාම අවශ්‍ය විදිහට අපට පෙනීම ලැබෙන්නේ නැත්තම් නිවැරදිව දෘෂ්ටිය නිවැරදි වෙන්නේ නැත්තම් විකෘතියක් නම් ඒකෙන් පෙනෙන්නේ එතකොට ඒක අර්ථවත් නැහැ. ඒක පළක් නැහැ. එතකොට ඒකට යම්කිසි වටිනාකමක් දෙන්නට පුළුවන් අර රත්තරණින් රිදීයෙන් මණික් කොබ්බලා කැටයම් කරලා අලංකාර කරලා හදපුවාම ඒක චිත්තාකර්ෂණීයයි. ඒකට යම්කිසි වටිනාකමක් එකතු වෙනවා. නමුත් ඒක ඇසේ පැලඳුවාම අවශ්‍ය විදිහට දර්ශනය ප්‍රකෘතිමත් වෙන්නේ නැත්නම් තවදුරටත් විකෘති වෙනවා නම් ඒ ඇස් කණ්ණාඩි දෙක අර්ථ ශුන්‍යයි. අන්න ඒ වගේ තමයි අපිට මේ ජීවිතේ අපට මිනිස්සෙක් හැටියට ලබාගත්තු ආත්ම භාවය තුළ විවිධ වටිනාකම් අපට එකතු කරගන්න පුළුවන් දැනුගත්කම් හැකියාවන් රූප සම්පත්තිය නිරෝගීකම ධනය බලය පිරිවර ගේ දොර ඉඩකඩම් යාන වාහන රැකී රක්ෂා ව්‍යාපාර මේ නොයෙක් දේවල් අපට සම්පාදනය කරගන්න පුළුවන් සාංශාරික කුසල විපාකයක් හැටියටත් මේ ජීවිතයේ උත්සාහෙනු අපිට ඒවා සම්පාදනය කරගන්න පුළුවන් නමුත් ඒවා සම්පාදනය වෙච්ච පමණට සාංශාරික කර්ම භුක්ති විඳලා අලුතෙන් කර්ම රැස් කරගෙන අපි නික්ම යනවා නම් ඒ ජීවිතේ නිකම්ම නිකං හිස් ජීවිතයක් බවට පත් වෙනවා. මේ ජීවිතය ප්‍රධාන වශයෙන්ම හඳුන්වන්නේ මනුෂ්‍ය ජීවිතයයි කියලා. මේ ලෝකය හඳුන්වන්නේත් මනුෂ්‍ය ලෝකය කියලා. ඇයිද මේ ලෝකයට මනුෂ්‍ය ලෝකය කියන්නේ? ඇයිද මේ ජීවිතයට මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ? මනස උසස් කරගන්නට අවශ්‍ය සාධක මෙහි තියෙන නිසා මනස උසස් කරගන්නට දියුණු කරන්නට පුළුවන් ශක්තියක් ඇතිව උත්පත්තියෙන්ම අපේ කුසල විපාකයක් හැටියට ලබාගත්තු ශක්තිමත් සිතක් අපට තියෙනවා ඒ වගේම හොඳ තියුණු ඉන්ද්‍රිය පද්ධතියක් සහිත අංග ප්‍රත්‍යංග සහිත කයක් අපට ලැබිලා තියෙනවා එතකොට මේ කායික මානසික සුසංයෝගය අපට පරිහරණය කරන්න පුළුවන් මනස දියුණු කරන්නට. අන්න ඒ ඒ සඳහායි මේ මනුෂ්‍ය ලෝකයට අපි ඇවිත් ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසංඛ්‍ය ගණන් සත්වයින් අපේක්ෂා කරනවා අපි කවදාද මනුලොවට යන්නේ කියලා. ඉතින් අපිත් ඒ විදිහට බලාගෙන ඉඳලා අපේක්ෂා කරමින් ඉඳලා වෙන්නට පුළුවන් මනුෂ්‍ය ලෝකයට ආවේ. එයිද? ඒ අය දකිනවා අන් කිසිදු ලෝකයකට වඩා මනස දියුණු කරන්න, මනස පුහුණු කරන්න, මනස ශක්තිමත් කරන්න පුළුවන් හොඳම තැන මනුෂ්‍යාත්ම භාවයයි කියලා. ඉතින් ඒ විදිහට බලාගෙන ඉඳලා අපේක්ෂා කරමින් ඉඳලා මෙතනට එන්න ඇති අපි හැමෝම. නමුත් ආවට පස්සේ ආවේ මොකටද කියලා නිනව් නැතුව මේ ඇස කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රයන්ට වහල් වෙලා ඒවායින් ඉල්ලා සිටින ඉල්ලා සිටින දේවල් සම්පාදනය කරලා හැඟීම් වශයෙන් සිතට වහල් වෙලා ඒ සිත විසින් යෝජනා කරන යෝජනා කරන රුචි අරුචිකම් වලට වහල් වෙලා හැඟීම් බර වෙලා කටයුතු කරලා මැරිලා යනවා නම් ඒතනත්තා සාංශාරිකව ගෙන ආපු කුසල අකුසල කර්ම භුක්ති විඳලා මේ ජීවිතයේ අලුතෙන් කුසල අකුසල කර්ම රැස් කරගෙන නික්ම යනවා පමණයි. ඉතින් ඒන් ජීවිතය අර්ථවත් වෙන්නේ නැහැ. ඇයිද? මනුෂ්‍ය කියන තැනට මනස උසස් වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා manuss ලෝකේ උපදින අයගෙන් ඊටාම සුළු පිරිසක් පමණයි යලි සුගතියට පැමිණෙන්නේ යලි මනුලොවට පැමිණෙන්නේ. අනිත් සියලු දෙනාම තිරිසන්, പ്രേත, අසුර, නිරය කියන සතර අපායට යන්නට මඟ සකස් කරගන්න. ධර්ම විග්‍රහයන්හිදී අපේ ජීවිත කොටස් තුනකට බෙදලා දක්වනවා. හාන භාගී ජීවිත, පිත භාගී ජීවිත සහ විශේෂ භාගී ජීවිත. හාන භාගය කියලා කියන්නේ පරිහානියට අනුක්‍රමයෙන් ළඟා වෙනවා. එතකොට දැන් මේ ලබාගත්තේ යම්කිසි ශක්තිමත් මනුෂ්‍යාත්ම භාවයක් පෙර භවයේ අපි මිය යනකොට අපට හොඳ ශක්තිමත් කුසලයක් සිහිපත් වෙලා තියෙනවා. ඒ සිහිපත් වුණු නිසා තමයි අපි මේ මනුෂ්‍යාත්ම භාවය ලැබුවේ. එතකොට ඒ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය දියුණු කරන්න සංවර්ධනය කරන්න පුළුවන් විදිහේ ශක්තිමත් ජීවිතයක් ඒ ශක්තිමත් ජීවිතයක් ලබලා මේ ජීවිතය තුළ අර ලාභ යස ප්‍රශංසා සැප ආදී කැමති දේවල් ලැබෙනකොට ඒවාහි තෘෂ්ණාවෙන් මුසපත් වෙලා ඇලිලා බැඳිලා ඉන්ද්‍රිය පිනවලා ඊළඟට අලාභ අයස නිന്ദා දුක කියන මේවා ලැබෙනකොට ගැටිලා හැපිලා අරගල කරලා බොහෝ අකුසල් කරගෙන ඔය විදිහෙන් අර සසරින් ගෙන ආපු කුසල බලයේ භුක්ති විඳලා ඒ තුලින් බොහෝ අකුසල් කරගෙන සාංශාරිකව ගෙන ආපු අකුසල කර්ම වලින් දුක් විපාක ලබලා ඒ තුලිනුත් බොහෝ අකුසල් කරගෙන ඒ තැනැත්තා තිරිසන්, പ്രേත, අසුර, නිරය කියන සතර අපායන් තැනක උත්පත්ති ලබන්නට සුදුසුකම් හදාගෙන නික්මෙනවා නම් ඒ ආත්ම භාවය ආන භාගී ජීවිතයක්. ඒ කියන්නේ පරිහානිය කරා යන ජීවිතයක්. හිත භාගී ජීවිත කියලා කියන්නේ සසරේ යම් යම් කුසල කර්ම කරගෙන ඇවිල්ලා එහි විපාකයක් හැටියට මේ ජීවිතේ තර ලාභ යස ප්‍රශංසා සැප ආදී භුක්ති විඳින. ඒ භුක්ති විඳින ගමන් ඒතනත්තා කල්පනා කරනවා සසරේ කුසල් කරගත්තු නිසා තමයි මේ ජීවිතේ මම සැප විඳින්නේ මේ ජීවිතේත් මම කුසල් දහම් පින් දහම් සිද්ධ කරගන්නට ඕන කියලා යම් යම් පින්කම් සිද්ධ කරගන්න. සිදු කරගෙන සසරින් ගෙනාපු කුසල කර්ම විපාකය භුක්ති විඳින්මින් අලුතෙන් කුසල කර්ම රැස් කරගෙන සාංශාරිකව ගෙනාපු අකුසල කර්ම වලට මොහොන දෙමින් මේ ජීවිතයේ අකුසල කර්ම අවම කරගෙන ඒතනත්තා නික්ම යනවා. එතකොට මේ නික්ම යනකොට පරිහානියකටපත් වෙන්නේ නැහැ. සසරින් ගෙනාපු කර්ම භුක්ති විඳලා අභිනවයෙන් භුක්ති විඳින්නට කර්ම ටිකක් රැස් කරගෙන ඒතනත්තා නික්ම ගිහින් තියනවා 아무තු දියුණුවක්වත් පරිහානියක්වත් ඇත්තේ නැහැ. එතකොට එබඳු ජීවිත තමයි තිත භාගී ජීවිත. විශේෂ භාගී ජීවිත කියලා කියන්නේ මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ අර්ථය નિවරදිව හඳුනාගෙන. එතකොට කුමක්ද අර්ථය? මනුෂ්‍ය මනස උසස් කර ගැනීම. ඒක තමයි ප්‍රධාන අර්ථය. අපි අර උදාහරණයකට කිව්වේ ඇසේ පළඳින කණ්ණාඩි එහෙම නැත්නම් උපැස්සිය වල කොයිතරම් රත්තරණින් රෙදියෙන් මණික් ගල් ඔබ්බලා ලියකම් කරලා ඒක කැඩ කළත් අලංකාර කළත් වටිනාකමක් එකතු කළත් ඇසේ පළඳුවෙන් පස්සේ පැහැපත්ව අපට ඒකෙන් පෙනෙන්නේ නැතිනම් ඒක අර්ථ ශුන්‍යයි. අන්න ඒ වගේ ජීවිතේ මොනතරම් හැඩ කළත් ඒකට වටිනාකම් එකතු කළත් දැනුගත්කම් හැකියාවන් බලපුලුවන්කාරකම් නිලතල ගේ දොර ඉඩ කඩම් යාන වාහන පිරිස් බලය මේ මොනවා තිබුණා වුණත් අපේ මනස දියුණු කරගන්නට සමත් නොවි මනස සංවර්ධනය කරගන්නට සමත් නොවි මේ ජීවිතයට ආවට වඩා ටිකක් හෝ අපේ මනස ශක්තිමත් කරගන්නට සමත් නොවි අපි මේ යනවා නම් ඒ මනුෂ්‍ය ජීවිතය අර්ථ ශුන්‍ය ජීවිතයක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට එහෙමනම් මනුෂ්‍ය ජීවිතයේ අර්ථය තීරණය වෙන්නේ අර වටිනාකම් හෝ ප්‍රතිලාභ මත සැප දුක් මත නෙමෙයි අපි කොයිතරම් දුරට අපේ මනස දියුණු කරගන්නට සමත් වෙනවාද අන්න ඒ ප්‍රමාණයත් එක්කලා තමයි මේ මනුෂ්‍ය ජීවිතේ වඩා අර්ථවත්. එනිසා විශේෂ භාගී ජීවිත කියන්නේ සාංශාරික කුසල කුසල කර්මයන් භුක්ති විඳින අතරතුර අභිනවෙන් කුසල් කරමින් අකුසල් යටපත් කරමින් ඒන් නොනවති චිත්ත පාරිශුද්ධිය සඳහා මානසික සංවර්ධනය සඳහා මනසේ දියුණුව සඳහා යම් උත්සාහයක යෙදෙනවා. එතකොට මේ පියවර තුන තමයි බුදුවරුන්ගේ අනුශාසනාව වෙන්නේ සබ්බපාපස්ස අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපන. පියවර තුනක් තියෙනවා. පව්කම් වලින් වැළකීම, කුසල් දහම් කිරීම, තමන්ගේ සිත පිරිසිදු කිරීම. එතකොට සිත පිරිසිදු වෙන්නේ පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන් තමයි සිත පිරිසිදු වෙන්නේ. එතකොට මේ පියවර තුන තමයි අපට මානසික සංවර්ධනය සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල වෙන්නේ. ඒ තුලින් තමයි අපේ ජීවිත අර්ථවත් ඒ තුලින් තමයි අපේ ජීවිත විශේෂභාගී ජීවිත වෙන්නේ. එතකොට සාංශාරික වශයෙන් අපි ගినాපු කර්ම භුක්ති විඳිනවා වගේම අභිනවයෙන් කර්ම රැස් කරනවා වගේම අපි සැලකිලිමත් වෙන්න ඕන සිත පුහුණු කරන්න සිත දියුණු කරන්න එතකොට ආවට වඩා සල්ප මාත්‍රයකින් හෝ ශක්තිමත් සිතකින් නික්ම යන්නට පුළුවන්. රහත් වෙන්න සෝවාන් වෙන්න මේ ජීවිතේ හැකි වුණත් නොහැකි වුණත් ආවට වඩා සල්ප මාත්‍රයකින් හරි මනස දියුණු කරගෙන සංවර්ධනය කරගෙන නික්ම යන්නට පුළුවන් ඒ ජීවිතේ විශේෂ භාගී ජීවිතය. ඒ බඳු ජීවිත තමයි අර්ථ සම්පන්න සැබෑවටම ආත්ම අර්ථය සිද්ධ කරගත්තු ජීවිත. ආත්ම අර්ථය සම්පාදනය කරගත්තු ජීවිත කියලා හඳුන්වන්නට පුළුවන් වෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කරන්නේ අත්ත දත්තං පරත්තේන බහුනාපින හාපය. කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ඒ ජීවිතයේ සැබෑ අර්ථය විනාශ කරගන්නට එපා. Taman තුලින් ගොඩනගාගත යුතු සැබෑ අර්ථය කුමක්ද කියලා හඳුනාගෙන ඒක දියුණු කරගන්නට වෙහෙසෙන්නට ඕන කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙලාවත් ඒ ආත්ම අර්ථය විනාශ කරගන්නට එපා කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් ඒ ආත්ම අර්ථය කියන්නේ කුමක්ද කියලා හරියට තේරුම් ගත යුතුයි. ඇයිද බොහෝ දෙනා ආත්ම අර්ථය කියලා හඳුනාගන්නේ ලාභය, ප්‍රතිලාභය, තමන්ගේ අපේක්ෂා සම්පූර්ණ කරන රුචිකත්වයන් සම්පාදනය කර ගැනීම, කායික සුව පහසුව, මානසික සතුට එතකොට ඒවා තියෙන්නට ඕන. ඒවයින් ජීවිතය සුවපත් වෙනවා. ජීවිතයට යම්කිසි වටිනාකමක් එකතු වෙනවා. ජීවිතයට ආලෝකයක් ලැබෙනවා. ඒ හැම දෙයක්ම අතරේ අපි කුමක් සඳහාද මෙහි පැමිණියේ කියන බව තේරුම් අරගෙන මනස ශක්තිමත් කරගන්නට සැලකිලිමත් වුණේ නැතිනම් මේ ජීවිතය තවත් එක සත්ව ගතියක් පමණක් බවට පත් ඒතර මෙය හුදු සත්ව ගතියක් පමණක් බවට සීමා නොවි අපට ජීවිතයේ අර්ථය මතු කරගන්නට පුළුවන් වෙන්නේ මනස උසස් කරගන්න මනස දියුණු කරගන්නට සැලකිලිමත් වුණොත් විතරයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ මානසික සංවර්ධනය මනස ශක්තිමත් කිරීම මනස දියුණු කිරීම කියන කාරණය විනාශ කරගන්නට එපා ඒක නැති කරගන්නට එපා කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන් කටයුතු කළා. ඒතර මනස දියුණු කරන්න කියලා අපිට මොකද්ද කරන්න වෙන්නේ? පියවර 3යි දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම, යහගුණ හඳුනාගෙන අවදි කිරීම, ලෝක ධර්ම තේරුම්ගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම. ඔය පියවර තුනෙන් තමයි අපේ සිත ශක්තිමත් වෙන්නේ, බලවත් වෙන්නේ. අපේ මනසේ යම් යම් දුර්වලකම්, ලෝභ, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන ආදී දහසකුත් එකක් දුර්වලකම් අපේ මනසේ ඒ ඒ අවස්ථාවට අනුව මතුවෙනවා ඒ මතුවෙන දුබලකම් තේරුම් අරගෙන ඒවා හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ටිකෙන් ටික ඒවා දුරු කරන්නට වෑයම් කරන කරන ප්‍රමාණයට අපේ සිත ශක්තිමත් වෙනවා වැඩෙනවා සංවර්ධනය වෙනවා ඊළඟට යහගුණ හඳුනාගෙන දියුණු කිරීම කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සද්ධා සිහිය වීරය, ප්‍රඥාව, අදිෂ්ඨානය මේ ආදී යහපත් ගුණාංග අවස්ථාවෝචිතව මතු කරගන්නට සහ ඒවා වැඩි දියුණු කරගන්නට ඊට අදාළ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන අනුක්‍රමයෙන් ඒ ඒ ගුණාංගවල විශේෂ ගති ලක්ෂණ දැන් මෙත්තාව කියලා කිව්වට ඒ මෛත්‍රියේ සැබෑ ගති ලක්ෂණ අපි හඳුනාගත්තේ නැත්නම් අපිට ඒක දියුණු කරගන්න බෑ. ඒ වගේම ගති ලක්ෂණ හඳුනාගත්තා වුණත් ඒක දියුණු වෙන අදාළ හේතු ප්‍රත්‍ය හඳුනාගත්තේ නැත්නම් දියුණු කරන්න බෑ. ඒ සියල්ල හඳුනාගත්තා වුණත් ඒ සඳහා අවස්ථාවෝචිතව කැප වෙන්නේ නැත්නම් අපිට ඒවා දියුණු කරන්න බෑ. අන්නේ විදිහට මේ යහපත් ගුණාංග හඳුනා ගැනීම, ඒවාෙහි හේතු ප්‍රත්‍ය හඳුනා ගැනීම සහ අවස්ථාවෝචිත භාවිතය තුළින් තමයි අපිට පුළුවන් වෙන්නේ ගුණාංග දියුණු කරගන්න. තුන්වෙනි පියවර තමයි ලෝක ධර්ම අවබෝධ කිරීම. එතනදී මුලින්ම අපි වටහා ගන්නට ඕන ලෝක ධර්ම කියන්නේ මොනවද? ලෝක ධර්ම කියන්නේ අපට වෙනස් කළ නොහැකි ලෝක ස්වභාවය. හේතුඵල ක්‍රියාවලිය, ඒ වගේම අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, ඒවා නිසා ක්‍රියාත්මක වෙන වයස්ගත වීම, ලෙඩවීම, මරණයටපත් වීම, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන් සමග මුසු වීම, බලාපොරොත්තු කඩවීම මේ ආදී කාරණා අර හේතුඵල ක්‍රියාවලිය සහ ත්‍රිලක්ෂණය නිසා විද්‍යමාන වෙන අතිරේක ස්වરૂපයන්. එතකොට මේ ධර්මතා අපට හේතුඵල රටාව හඳුනා ගත්තාම යම් යම් ප්‍රමාණයට උස් පහත් කරගන්නට පුළුවන් වුණාට අනිත්‍ය බව දුක් බව අනාත්ම බව නැමැති මේ ධර්ම ස්වභාවයන් අපට කොහෙත්ම පාලනය කරන්න වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒතර සම්මා සම්බුදුවරයෙකුටවත් වෙනස් කළ නොහැකි මේ ධර්මතා අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව නිවැරදිව අවබෝධ කරගෙන ඒවාට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම. හරි ඒ තුලින් තමයි අපේ මානසික සංවර්ධනයේ තුන්වෙනි පියවර වඩා ශක්තිමත් වෙන්නේ. ඒවා අවබෝධ කරගෙන පුහුණු කරනවා කියලා කියන්නේ පින තුනේ අනිත් මම දන්නවා ඒක මට තේරෙනවා කියලා ඉන්න එක නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ හටගත් නාම රූප ධර්මයන් වහා බිඳී යනවා. પરම්පරා වශයෙන් පැවතිලා ඒ પરම්පරාවත් සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. එතකොට මේ විදිහට මේ අනිත්‍යතාවය තමයි අපට ප්‍රකට වෙන්නේ වයස්ගත වීම, ලෙඩවීම, බලාපොරොත්තු කඩවීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග මුසු වීම මේ ආදී කරුණ වශයෙන් අපට හමු වෙන්නේ මේ අනිත්‍යතාවයේ එක් එක් ආකාරයෙන් ප්‍රකට වෙන විදිහ. ඒතර මිනිස්සු මැරෙනවා, ලෙඩ වෙනවා කියලා අපි දැනගෙන හිටියට එහෙම වුණහම අපට ඒක දරා ගන්න අමාරුයි. කොමක් නිසාද? ඒ ධර්මතාවයේ දැනගෙන සිටීම එකක්, ඒක අවබෝධ කරගෙන ඒකට ඔරොත්තු දෙන්න සිත පුහුණු කිරීම තවත් එකක්. එනිසා ලෝක ධර්ම අවබෝධ වටහා ගනිමින් ඒවාට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම තුළ තමයි අපේ මනස ශක්තිමත් වෙන්නේ සංවර්ධනය වෙන්නේ. ඔන්න ඔය වැඩ තුන, ඒ කියන්නේ දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම, යහගුණ හඳුනාගෙන අවදි කිරීම, ලෝක ධර්ම දැනගෙන අවබෝධ කරගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කිරීම කියන මේ කටයුතු තුනෙන් මේ පියවර තුනෙන් තමයි කෙනෙකුගේ මානසික සංවර්ධනයක් මානසික දියුණුවක් ඇති වෙන්නේ. ඒ මානසික සංවර්ධනයේ මානසික දියුණුවේ ප්‍රමාණයට තමයි ආත්ම අර්ථය තීරණය කරගන්නට පුළුවන් වෙන්නේ. Tamanට යහපතක් වුණාද නැද්ද? නිකම්ම කාලා බීලා සාංශාරික කර්ම ගෙවගෙවා අලුතෙන් කර්ම රැස් කර කර හිටියද? එහෙම නැත්නම් සැබවින්ම Tamanට යහපතක් කරගත්තද? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොච්චර ලොකු යහපතක් අනුන්ට කරන්න උත්සාහ කළත් තමක් නැහැ. නමුත් එතනදී මේ කියන ආත්ම අර්ථය විනාශ කරගන්නට එපා. ඒ කියන්නේ අනුන්ට යහපත කරන්න ගිහිල්ලා තමන් පිරිහෙන්න එපා. ලෝකෙට උදව් කරන එක හොඳයි. අනුන්ට යහපතක් කරන එක හොඳයි. නමුත් අපි නිතර සැලකිලිමත් වෙන්නට ඕන සති සම්පජඤ්ඤයෙන් ඉන්නට ඕන. ඒ අනුන්ට උදව් කරන්න ගිහිල්ලා තමන්ගේ මනසේ දුර්ගුණ වැඩෙනවා නම් යහගුණ පිරිහෙනවා නම් ලෝක ධර්ම අවබෝධ කරනවා වෙනුවට හැඟීම්overline ආවේගශීලීව ක්‍රියා කරනවා නම් ප්‍රඥාව මොට වෙලා නම් එතකොට අනුන්ට කරපු උදව්ව හොඳයි නමුත් ඒක කරන්න ගිහිල්ලා තමන්ගේ මනස පරිහානියටපත් වෙලා එතකොට පරාර්ථයක් යම් ප්‍රමාණයකට සිද්ධ වෙලා තියෙනට පුළුවන් ආත්ම අර්ථයෙන් ගිලිහිලා තව සමහර අය ආත්ම අර්ථය ගැන සැලකිලිමත් වෙනකොට පර අර්ථය ගිලිහෙනවා සමහරුන්ට ආත්මාර්ථය පරාර්ථය කියන දෙකෙන් එකක්වත් නැති වෙනවා. මෙන්න මේ වගේ ජීවිතයේ ඒ ඒ පුද්ගලයන්ගේ ප්‍රඥාව, වීරය, පුහුණුවේ ප්‍රමාණයට ඔවුන් ඔවුන්ට ආත්මාර්ථය පරාර්ථය වෙනුවෙන් කළ හැකි කැපකිරීම උස්පහත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආත්ම අර්ථය කුමක්ද කියලා හරියට තේරුම් ගත්ත කෙනෙකුට තමයි ආත්ම අර්ථයෙන් නොපිරිහි කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ඒක හරියට වටහාගත්තු කෙනෙකුට තමයි පරාර්ථය සඳහා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ඒතනත්තා අර අනුන්ට කන්න බොන්න ටිකක් දෙන එක එහෙම නැති වුනොත් ඒතනත්තාට ආත්මාර්ථය පරාර්ථය කියන උභයාර්ථයෙන්ම පිරිහීමටපත් වෙන්නට සිද්ධ වෙනවා. දැන් පින්නතුනේ අපි මෙතනදී සිහිපත් කළා ඇතම් කෙනෙක් පරාර්ථය පිණිස කටයුතු කරන්න ගිහිල්ලා ආත්මාර්ථය විනාශ කරගන්නවා. සමහර කෙනෙක් ආත්මාර්ථය සඳහා උනන්දු වෙලා පරාර්ථයෙන් ගිලිහෙනවා. කොහොමද එහෙම වෙන්නේ? උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු මස් මාංශ අනුභවයෙන් වැළකීම සුදුසුයි ඒක උසස් ප්‍රතිපදාවක් කියන බව දැනගෙන යම්කිසි කෙනෙක් මස් මාංශ අනුභව කිරීමෙන් වළකිනවා. ඊට පස්සේ අනිත් අයත් එහි යෙදවීම සුදුසුයි ඒකෙන් ලෝකෙට යහපතක් සිද්ධ වෙනවා සත්වයින්ට යහපතක් වෙනවා අකාලයේ සතුන් මිය යන්නේ නැහැ ඒ වගේම මිනිස්සු පව්කම් කරගන්නේ නැහැ ಗುಣධමයට නැඹුරු කරන්න මේ ප්‍රතිපදාව බොහෝ දෙනාට හඳුන්වා දෙන්න ව්‍යාප්ත කරන්නට අදහස් කරනවා දැන් ඒක හොඳ පරාර්ථකාමී ආකල්පයක් දැන් ඒ සඳහා ක්‍රියාත්මක වෙද්දී ඒතනත්තා අනිත් අයට ආරාධනා කරනවා යෝජනා කරනවා යම් යම් සැලසුම් හදනවා සමාජය ඒ මත්ස්‍යමාංශ අනුභවයෙන් වළක්වා ගන්න ප්‍රාණඝාතයෙන් වළක්වන්න. එහෙම උත්සාහ කළාට හැම කෙනෙක්ම ඒ ප්‍රඥප්තියට ඒ සම්මුතියට එකඟ වෙලා ඒ විදිහෙන් කටයුතු කරන්න සූදානම් වෙන්නේ නැහැ. අපි ලෝකයට මොන විදිහේ ආකෘති හැදුවා වුණත් හැම දිනාම එකම ආකෘතියකට මෙහෙවන්නට පුළුවන් කමක් නැහැ. ඒක බුදුරයෙකුටවත් කරන්න බෑ කුමක් නිසාද සියලු දෙනාම එක ආකෘතියකට ගන්න එක ඒක ලෝක ධර්මතාවයක් නෙමෙයි ලෝකයේ හැම විටම විවිධත්වයන් පවතිනවා ඒ විවිධ විෂම ස්වභාවයන් නිසා එක් එක්කෙනා තම තමන් තුළ පවතින සාධක අනුවයි ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා දැන් මේ තැනැත්තා තමන් මත්ස්‍ය මාංශයෙන් වැළකීලා අනිත් අයත් එසේ වැළකී යුතුයි කියලා හිතනවා ඒ සඳහා උනන්දු කරනවා ක්‍රියාත්මක වෙනවා සැලසුම් හදනවා ආකෘති හදනවා මේ සියල්ලක් ක්‍රියාත්මක කරගෙන යනකොට ඔහුට පෙනෙන්න ගන්නවා අනිත් අය ඒ ආකෘතිය පවතින්නේ නැහැ බොහෝ දෙනා සත්තු මරනවා මාංශ අනුභව කරනවා ඒවා පිළිබඳව ඒ තරම් අවධානයක් යොමු කරන්නේ දැන් Taman මත්ස්‍ය මාංශයෙන් වළකිනවා වගේම අන් අයත් ඒකෙන් වැළකී යුතුයි කියලා හිතන ගතිය හොඳ පරාර්ථකාමී ආකල්පයක්. නමුත් ඒ පරාර්ථකාමී ආකල්පය තුළ අනුන්ට යහපත කරන්න ක්‍රියාත්මක වීමේදී ඒතනත්තා හිද්දූෂ්‍ය කරගන්නවා නම් ඒ කියන්නේ අනිත් අය සත්තු මරනවා දැකලා අනිත් අය මස් විකුණනවා දැකලා අනිත් අය මස් අනුභව කරනවා දැකලා ඒ දකින දකින වාරයක් පාසා ඔහුට මතුවෙන්නේ නොසතුටක් නම් නුරුස්නා බවක් නම් ද්වේෂයක් නම් නොමනාපයක් නම් එතකොට අනිත් අය තමන් හදපු ඒ ආකෘතිය තුල රැඳෙන්නේ නැති වෙනකොට අනුකූල නොවෙනකොට ඔහු ආවේගකාරී වෙනවා නම් එතකොට කුමක්ද වෙන්නේ ඒ අනුන්ට යහපත කරන්න ගිහිල්ලා පරාර්ථය සඳහා ක්‍රියාත්මක වෙන්න ගිහිල්ලා දැන් ඔහුගේ ද්වේෂය, කෝපය, ආවේගය වර්ධනය වෙලා. දැන් දුර්ගුණ දුරු කරනවා වෙනුවට මේ වැඩපිළිවෙල තුළ දුර්ගුණ මතුවෙලා කරුණාව, මෛත්‍රිය, ඉවසීම, උපේක්ෂාව, ප්‍රඥාව ඒවා වෙනුවට දැන් මේ යහගුණ ටිකෙන් ටික පිරිහිලා කරුණා මෛත්‍රිය වෙනුවට ආවේගශීලී බව ඊළඟට ප්‍රඥාව ස්ථානෝචිත ප්‍රඥාව වෙනුවට හැඟීම්බර ආවේගකාරී ස්වභාවය මතු වෙනවා නම් දැන් යහගුණ පිරිහෙන්නට පටන් ගන්නවා. ප්‍රඥාව මොට වෙලා ඒ තනත්තා හැඟීම්බර වෙන්නට පටන් ගන්නවා. දැන් එතකොට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ලොකු පරාර්ථයක් තමයි. අනුන්ට යහපතක් තමයි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒ දේ කරන්නට ගිහිල්ලා දුර්ගුණ මතුවලා යහගුණ පිරිහිලා ප්‍රඥාව මොට වෙලා නම් ආත්ම අර්ථයෙන් පිරිහිලා ඒ වැඩපිළිවෙලින් යම් ප්‍රතිලාභයක් Tamanට ලැබුණයි කියන එක අර්ථය නොවේ. ඒකෙන් Tamanට කීර්තියක් ලැබුණා, අනිත් අයගේ ප්‍රසාදය ලැබුණා, අනිත් අය Taman නිර්මාංශ පුද්ගලයෙක් නිර්මාංශවාදයේ පිළිබඳ උනන්දු කරපු ප්‍රමුඛයෙක් කියලා Tamanට සම්මාන දුන්නයි කියලා ඇති වැඩක් නැහැ. Taman ආත්ම අර්ථයෙන් පිරිහිලාන. එතකොට ඒ සම්මානයෙන් පුළුවන් කමක් නැහැ Taman දුගතියෙන් වළක්වන්න. මැරෙන මොහොතේ අර මනස පුරුදු කරගෙන නැති නිසා ආවේගකාරී බව කෝපය, ద్వේෂය, අර මතුවෙච්ච දුර්ගුණ, යහගුණ වලින් පිරිහීම, ප්‍රඥාව මොටවීම හේතු කොටගෙන මරණාසන්න මොහොතේ සිත දුබල වුණොත් ඒතනත්ත දුගතිය උපදින එක වළක්වන්නට පහසු නැහැ. එතකොට අනිත් අයගේ ජීවිත රකින්න සතුන්ගේ ප්‍රාණයන් විනාශ වීම, නිරුද්ධ වීම වළක්වන්න උත්සාහ කිරීම ඊටාම හොඳ පරාර්ථයක්. අනිත් අය මත්ස්‍යමාංශ අනුභව කිරීමෙන් වළක්වලා අපරාධයෙන් අකුසලයෙන් වළක්වලා යහපත් ප්‍රතිපත්තියකට ගෙනෙන්නට වෑයම් කිරීම ඉතාම හොඳ පරාර්ථකාමී අදහසක්. නමුත් මේ පරාර්ථකාමී අදහස ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ආත්ම අර්ථය කෙලසාගෙන දුගතිගාමී වෙන්නට සිදු වෙනවා ඒක මහත් වූ අලාභයක් කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා දැන් ඔය එක් උදාහරණයක් පමණයි අපි සිහිපත් කළේ ඔය ඇසුරෙන් සිතා බලන්නට ඕන අපි කරන විවිධ සමාජ සේවා සාසනික සේවා කටයුතු ආගමික කටයුතු මේ විවිධ කටයුතු වලදී අපේ සිතට මොකද වෙන්නේ සියලු දෙනාම සුදුවත් ඇඳගෙන පන්සලට එන්න ඕන කියලා ඒ විදිහට සැලසුම් කරන එක සංස්කෘතිකමය වශයෙන් සදාචාරාත්මක වශයෙන් හොඳ ආකල්පයක් හොඳ පුරුද්දක් සමාජගත කරන්නට වෑයම් කිරීම ඒක හොඳයි. නමුත් එහෙම කරන්න ගිහිල්ලා අර පාට ඇඳුම් ඇඳගෙන අනිත් අය පන්සල් යනවා කියලා අපි හිතන රක් කරගන්නවා. ඒතර පාට ඇඳුම් ඇඳගෙන එන කෙනා මල් ටික පූජා කරලා බණ ටික අහලා කුසලයක් කරගෙන යනවා. ඒ සියලු දෙනා සුදු ඇඳුම් ඇඳගෙන පැමිණිය යුතුයි කියන ආකෘතිය හදන්න ගිය කෙනා අරව දැක දැක ඉඳලා හිත දූෂ්‍ය කරගෙන ගෙදර යනවා. ඔහුට මල් පූජා කිරීමේ කුසලයක් නැහැ, බණ ඇහිීමේ කුසලයක් නැහැ. අනුන් සුමගට යොමු කරන්න ගිහිල්ලා තමන් පරිහානියටපත් වෙලා. එතකොට දරුවෝ හදන්න, ශිෂ්‍යයෝ පුහුණු කරන්න යාමේදී ඒ දරුවෝ ටික ශිෂ්‍යයෝ ටික නිසිමගට ගන්න කැප වෙන්න ඕන. නමුත් ඒ අයගේ අඩුපාඩු දැකලා තමන් හිත් දූෂ්‍ය කරගෙන නිරන්තරයෙන් ආවේගකාරී වෙනවා නම්, හැඟීම්බර වෙනවා නම්, ද්වේෂය කෝපය වර්ධනය කරගන්නවා නම්, අනුන් හැදිලා ඉඳී තමන් පිරිහිලා තියෙනවා. යම් ආයතනයක් ගොඩනගන්න ගිහිල්ලා ඒ ආයතනයේ અભිවෘද්ධිය සඳහා කැපවෙන එක හොඳයි. ඒ සේවකයන් නිවැරදි විදිහට කාර්යයේ යොදවන්නට කැපවෙන එක හොඳයි. ඒ තුලින් ලොකු පරාර්ථයක් සිද්ධ කරන්න පුළුවන්. නමුත් ඒ අනුන්ට යහපත කරන්න ගිහිල්ලා ඒ කටයුතු ටික නිම වෙනකොට රාජ්‍ය සේවය හෝ ආයතනයේ ප්‍රධානියෙක් පාලකයෙක් හැටියට කටයුතු කරලා විශ්‍රාම ගන්නකොට Tamanට ඉතුරු වෙලා තියෙන්නේ දුර්වල වෙච්ච හැඟීම්බර වෙච්ච ආවේගකාරී මනසක් නම් සුළු දෙයින් ගැටෙන කිපෙන සියලු දෙනාම Tamanට අනුකූල වෙන්න ඕන කියලා හිතන එහෙම මානසික තත්වයක් නම් ඉතිරි වෙලා තියෙන්නේ ඒ තනත්තා ආත්මාර්ථය නසාගෙනයි කියලා හඳුනා ගන්නට වෙනවා. දැන් සමහර වෙලාවට ගුරුවරු හැටියට දීර්ඝ කාලයක් රජයේ සේවය කරපු අය රජයේ හෝ අවශේෂ ආයතනවල එහෙම කටයුතු කරපු අය විශ්‍රාම ගියාට පසුවත් එහෙම නැත්නම් gedara ආපුවාමත් ඒ අය හිතන්නේ අනිත් සියලු දෙනාම අපි කියන විදිහට කටයුතු කරන්න අපි හිතන විදිහට පවතින්න ඕන. හුඟක් වෙලාවට පරිපාලන ක්ෂේත්‍රය තුල හෝ එහෙම නැත්නම් ගුරු වෘත්තියෙහි කටයුතු කරපු අයට විශ්‍රාම ගියා වුණත් ඒ අය බොහෝ විට උත්සාහ කරනවා අනිත් අයව හික්මවන්න, මෙහෙවන්න, පාලනය කරන්න, අනුකූල කරගන්න, තමන් හිතන ආකෘතිය තුල පවත්වන්න ඇයිද අර දීර්ඝ කාලයක් ඒකට ඇබ්බැහි වෙලා. එතකොට මේක කල හැකිද නොහැකිද එහෙම විය යුතුද නැද්ද කියන ਵਿਚාරයක් නැහැ. Tamanට හැඟෙන විදිහට සුදුසුයි කියලා හිතන විදිහට අනිත් කෙනා මෙහෙවන්න වෑයම් කරනවා. එහෙම නොවෙනකොට නිරන්තරයෙන් හිත් දූෂ්‍ය කරගන්න. එහෙම වෙනකොට ඒ වැඩපිළිවෙල තුල දුර්ගුණ වැඩිලා යහගුණ පිරිහිලා ප්‍රඥාව මොට වෙලා නම් ආත්ම අර්ථයෙන් ගිලිහිලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්ම අර්ථය නැති කරගන්නට එපා. ඒ වගේම තව සමහර කෙනෙක් ආත්ම අර්ථය සඳහා උනන්දු වෙනකොට පරාර්ථය ගිලිහෙන්නට පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට දරුවෙක් මොකක් හරි වරදක් කළොත් ඒක දැක දැකත් නිහඬ වෙන්නට පුළුවන්. මම මේ දවස්වල බොහොම අමාරුවෙන් මේ හිත සකස් කරගෙන යන්නේ සිහිය පිහිටුවාගෙන ඉවසීම පුහුණු කරන්නේ ඔය දරුවන්ගේ අඩුපාඩු ගැන හොයන්න ගියොත් එහෙනම් මගේ මනස වික්ෂිප්ත වෙනවා මගේ මනස ගැටීම මතුවෙනවා ආයේ මගේ මනස විනාශ වෙනවා ඒ නිසා අපේ සිත සකස් කරගන්නට ඕන ඒ නිසා මට නම් ඕවා හොයන්න බෑ ඕන දෙයක් කරගත්තු දෙන් කියලා ඒ පැත්ත සම්පූර්ණයෙන් අතහැරලා දැම්මොත් මොකද වෙන්නේ? තමන්ගෙන් කෙරෙන්නට ඕන වගකීම් යුතුයකම් පැහැර හැරලා සමාජයේ අනර්ථයට පෙළඹෙන්නට පසුබිමක් හදලා තිබ්බ වෙනවා. එතකොට අනිත් අය කරන හැම වැරද්දක්ම හදන්න අපි ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක නෙමෙයි. අපිට යම්කිසි වගකීමක් දැරිය යුතු අවස්ථා එනවා සමාජය තුළ. මවක් හැටියට, පියෙක් හැටියට, බිරිඳක් හැටියට, සැමියෙක් හැටියට, දරුවන් හැටියට, මිතුරෙක් හැටියට, රටවැසියෙක් හැටියට, භික්ෂුවක් හැටියට, දායකයෙක් හැටියට අපෙන් කෙරෙන්නට ඕන කාර්යභාරයක් තියෙනවා. ධර්මතා ටිකක් තියෙනවා. ඒ ධර්මතා නොසලකා හැරලා මම මගේ හිත පුහුණු කරගන්නයි හදන්නේ. ඒ අනිත් අය මොනව කරගත්තත් මට අදාළ නැහැ කියලා එහෙම පවතින්නට පුළුවන්කමකුත් නැහැ. එනිසා ආත්ම අර්ථය ගැන හිතලා පර අර්ථය නොසලකා හරින්නටත් බෑ. පර අර්ථය සඳහා උනන්දු වෙලා ආත්ම අර්ථය කෙලසා ගැනීමත් සුදුසු නැහැ. මේ දෙපස්සම සමබරව පවත්වාගෙන යන්නට පුළුවන් නම් තමයි ඒක උසස් ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් වෙන්නේ. ඉතින් එහෙම කරන්න පුළුවන් වෙන්නේ පින්නතුනේ අපේ ප්‍රඥාවේ ප්‍රමාණයට. ඒ කියන්නේ ආත්ම අර්ථය දන්නා පමණට තමයි අපට පරාර්ථය સિદ્ધ කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් සමාජය තුළ අපට අද බැලුවාම පෙනෙනවා පරාර්ථය හැටියට හුඟක් වෙලාවට කරන්නේ මොනවද? කණ්ඩ දෙන එක, අඳින්න දෙන එක, ඇඳුම් දෙන එක, ගෙවල් හදලා දෙන එක, බෙහෙත් දෙන එක. ඒ මොනවද? අර කය සුව පහසුවෙන් පවත්වා ගන්නට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සම්පාදනය කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම පරාර්ථයයි කියලා ලෝකයා හුඟක් වෙලාවට හඳුනාගන්නේ. ඒකත් පරාර්ථයක් තමයි අනිත් අයට සුව පහසුවෙන් ඉන්න සැලැස්වීම හොඳයි. නමුත් ඉන් ඔබට අපිට තේරුම් ගන්නට පුළුවන් නම් පුද්ගලයෙකුගේ කය සුවපත් කිරීම අත්‍යවශ්‍යයි. බුදුහාමුදුරුවොත් බණ කියන්නේ ඉස්සරලා එතනත්තා බඩගින්න ඉන්නවා නම් ආහාර ටිකක් දෙන්නට යොමු කළා. ඒ මොකද ඒ කයට අවශ්‍ය සුව පහසුව නැතුව මනස සකසන්න බෑ. නමුත් කය සුවපත් කිරීම පමණකින්ම අපි නවතිනවා නම් ඒ තනත්තා පරාර්ථය හැටියට හඳුනාගෙන තියෙන්නේ කන්න බොන්න දෙන එක පමණයි. ඇයි තමන්ගේ ජීවිතයේ අර්ථය හැටියට දැකලා තියෙන එච්චරනම් ඒ කියන්නේ කාලා බීලා ඇඳලා පැළඳලා ගෙවල් දොරවල් යාන වාහන තියාගෙන බෙහෙත් ඒත් අරගෙන සුවසේ ජීවත් වෙන එක නම් ආත්ම අර්ථය හැටියට හඳුනාගෙන තියෙන්නේ ලෝකයටත් ඒ අර්ථය සම්පාදනය කරන්නට සැලකිලිමත් වෙනවා ඇරෙන්න ඉන් එහා දෙයක් කරන්නට තමන්ට දැක්මක් නැහැ නමුත් ආත්ම අර්ථය anu කාලා බීලා ඇඳලා පැළඳලා සුවපහසුයෙන් ඉන්න එක පමණක් නොවේ දුර්ගුණවලින් මනස වළක්වාගෙන යහගුණ දියුණු කරමින් ලෝක ධර්මතා අවබෝධ කරන්න සිත පුහුණු කිරීම ආත්ම අර්ථයේ ප්‍රධාන ඉලක්කයයි කියන බව හරියට හඳුනා ගන්නා කෙනෙකුට තමයි පර අර්ථය සඳහා ක්‍රියා කිරීමේදී කණ්ඩ බොණ්ඩ දෙන එකෙන් සීමාව වෙන්නේ නැතිව ඉන් ඔබට එය අකුසලයෙන් වළක්වන්නට කුසලයේ යොදවන්නට ප්‍රඥාව අවදි කරන්නට යම් කැපකිරීමක් කරන්නට පුළුවන්. එතකොට අපේ ප්‍රඥාව යම් පමණකටද එපමණට තමයි ආත්මාර්ථය පරාර්ථය සම්පාදනය කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥ නිසා උන්වහන්සේට පුළුවන් වුණා මහා කරුණාවෙන් යුක්තව ක්‍රියාත්මක වෙන්න. අපේ කරුණාව අල්ප කරුණාවක් බවට පත් වෙන්නේ අපේ ප්‍රඥාව අඩු වෙනකොට ප්‍රඥාවට හසු වෙන සීමාව අඩුයි නම් කරුණාව, මෛත්‍රිය ඒවා බොහොම සීමා සහිත වෙනවා. ප්‍රඥාව පුළුල් වෙනකොට අනිත් අයගේ පීඩාව දුක අපට පුළුල් විදිහෙන් වැටහෙනකොට මේ කන්න බොන්න නැති එක විතරක් නෙමෙයි ඒ අය මානසිකව විඳින පීඩාව ඊට පස්සේ මිනිස්සු විතරක් නෙවෙයි දෙව් බඹුන් පවා සසරේ විඳින පීඩාව ඒවා පුළුල් විදිහට දකින්නට පුළුවන් පුළුවන් ප්‍රමාණයට තමයි ඒතනත්තාට කරුණා මෛත්‍රිය දියුණු කරගෙන පරාර්ථය වෙනුවෙන් කැප වෙන්නට පුළුවන් වෙයි. එතකොට ආත්ම අර්ථය යම් යම් ප්‍රමාණයකට වටහා ගන්නවා නම් ඒ ඒ ප්‍රමාණයට තමයි ඒතනත්තාට පරාර්ථය සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. එනිසා ආත්මාර්ථය පරාර්ථය කියන මේ ගුණාංග දෙකම එකම මූලයකිනුයි හටගන්නේ. ආත්මාර්ථ පරාර්ථ කියන දෙක එකට බැඳී පවතින. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති. තමන් රැක ගන්නා තැනත්තා අනුන් රකින්නවා අනුන් රකින්න තැනත්තා තමන් රකින්නවා. ඒ කියන්නේ මම ප්‍රාණඝාතයෙන් වළකින්නට ඕන කියලා තමන් ප්‍රතිපදාවෙහි පිහිටලා තමන්ගේ සිත රැකගන්නට තමන්ගේ ප්‍රතිපත්තිය රැකගන්නට ගුණය රැකගන්නට උත්සාහ කරනකොට මා නිසා මුළු ලෝකේටම අභය ලැබෙනවා. අභයං දේති, අවේරං දේති, අභ්‍යාපජ්ජං දේති. එතකොට මා නිසා සමස්ත සත්ව සමූහයාටම බිය තැතිගැන්ම ඇති වෙන්නේ නැහැ. මරණ බිය ඇති වෙන්නේ නැහැ. මා නිසා ඇතිවිය හැකි මරණ බියක් පීඩාවක් තිබුණා නම් ඒ සියල්ලෙන් ලෝකය නිදහස් වෙනවා මම ප්‍රාණඝාතයෙන් වළකිනකොට. එතකොට තමන් රැක ගන්නකොට ලෝකයම රැකිලා. යම්කිසි කෙනෙක් හිතනවා නම් අනුන් රකින්නට ඕන කියලා මේ සතා මරණ එක සුදුසු නෑ හැම සතෙක්ම ජීවත් වෙන්න කැමති කියලා එහෙම හිතනකොට අනුන් රකින්නට සිතූ තැන Taman අකුසලයෙන් රැකෙනවා පාපයෙන් රැකෙනවා ගුණයෙන් වැඩෙනවා ප්‍රඥාවෙන් වැඩෙනවා සත්පුරුෂකමින් වැඩෙනවා ඒතර අනුන් රකින්නට හිතන තැන Taman රැකෙනවා Taman රැක ගන්නට හිතන තැන අනුන් රැකෙනවා මේ ආත්මාර්ථ පරාර්ථ කියන කරුණු දෙකම එකම මූලයක් තුලින් මතුවෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ආත්ම අර්ථය යනු කුමක්ද කියලා નિවර්දිව දැනගෙන අන්න ඒ සත් අර්ථය සඳහා ක්‍රියාත්මක වීම අවශ්‍යයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්ම අර්ථය කෙලසා ගන්නට එපා කුමක් නිසාද ආත්ම අර්ථයෙන් පිරිහුණොත් අපිට පරාර්ථය සඳහා ක්‍රියාත්මක වෙන්නට හැකියාවක් නැති නිසා. නමුත් ඒ ආත්මාර්ථය යනු පොදු ආත්මලාභයක් නොවේ. ආත්මලාභය ඒ වගේම ජීවිතයේ වටිනාකම් ආදිය ඉක්මවා ගිය ගැඹුරු අර්ථයක් අපි හැමදෙනාටම තියෙනවා. ඒ තමයි මේ ලෝකයේ අපි ජනිත වුණු ප්‍රධාන පරමාර්ථය මනුෂ්‍ය නැමැති අර්ථය නිසා මනස උසස් වෙන තරමට මනස උසස් වෙන්නේ පියවර තුනකින් දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම යහගුණ හඳුනාගෙන අවදි කිරීම ලෝක ධර්ම නුවණින් අවබෝධ කිරීම කියන මේ පියවර තුනෙනුයි එනිසා කොතරම් ලොකු පරාර්ථයක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙද්දී උනත් තමන්ගේ හිත විනාශ වෙන්නේ නැතිව දුර්ගුණ වැඩිලා යහගුණ පිරිහිලා හැඟීම් බර වෙලා ප්‍රඥාව මොට වෙන්නේ නැතිව දුර්ගුණ අවම කරගනිමින් යහගුණ දියුණු කරගනිමින් ප්‍රඥාවෙන් ලෝක ස්වභාවයේ තේරුම් ගනිමින් ආත්මාර්ථය පරාර්ථය සඳහා ක්‍රියාත්මක වීමට මෙය සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනෝ මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත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 පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන්නේ ආචාර්ය වෛද්‍ය උපාලි පිලපිටිය මහතාගේ අභාවයෙන් දසවසරක් කිරීම නිමිති කොටගෙන එතුමාටත් එතුමාගේ දෙමව්පියන් ඇතුළු පවුලේ මියගිය සියලු ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම සුජීවත්ව සිටන සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ. ඒ යහපත් අරමුණු ඇතිව හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක්. එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් සිහිනුවණින් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙන පින්කමක් මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිස්තුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. පින්කමේ මූලික අරමුණ පරිදි වසර 10කට ඉහතදී මිය පරලෝ යන්නට ඉදුණු ආචාර්ය වෛද්‍ය උපාලි පිළපිටිය මහතා ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් ඒ මව්පිය ගුරුවර ඥාති හිත මිත්‍රාදී හැමදෙනාම මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් ඔබ අප හැම දිනාටම මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ධර්මදේශනාවේ දායකත්වයේ දරන පිළපිටිය මැතිණිය එම දරුවන් ඒ වගේ මේ සහෝදර සහෝදරියන් ඇතුළු සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සෑම දෙනාටම ලංකා වාසී ලෝක වාසී සෑමටත් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සලසේවා මෙබඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම තෙරුවන් සරණයි